සර්වපාක්ෂික හමුව සඳහා අපි කිසිසේත්ම සහභාගීත්වයක් දක්වන්නේ නැහැ. ඒට හේතුව තමයි ජාත්‍යන්තරයේ සියලු කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව එකඟ වෙලා ජනාධිපතිවරයා මේ සැරසෙන්නේ ජනතාව ඉදිරියේ පාවා දීම සාධාරණීකරණය කිරීම. ඒ වගේම මේ ਸਰවපාක්ෂික හමුවේදී අපි ඉදිරිපත් කරපු කලින් ඉදිරිපත් කරපු යෝජනා සම්බන්ධයෙන් අපිට මේ වෙන විට යහපත් ප්‍රතිචාර ලැබිලා නැහැ. ඒ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා වෙනුවට සුදු සාකච්ඡා මණ්ඩප විදියට පමණයි මේක පවත්වාගෙන යන ආණ්ඩුව පැහැදිලිවම ජාත්‍යන්තරයට එකඟවුණු දේවල් ටික දිනීවා යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනවා රට ඇතුලේ මහජනයාව රැවට්ටීම සඳහා ඒකට සාධාරණීකරණය කිරීම සඳහා සර්වපාක්ෂික හමුවක් කියලා එකක් මාධ්‍ය සංදර්ශනයක් පෙන්වනවා